පින්තුනි බුදුරජාණන් වහන්සේ අපිට මේ ධර්මයේ දේශනා කරන්නට යෙදුනේ සසර දුකින් ඈතර වීම පිණිසමයි. ඒ කියන්නේ අපිට මෙලෝ වශයෙන් හෝ සංසාරික වශයෙන් එන මේ දුක දුරු කරලා මිදීම පිණිසම දේශනා කළ ඒ උතුම් සද්ධර්මය. ධර්මය කියනකොට අපි දන්නවා අපි හඳුන්වනවා 84000ක් ධර්මස්කන්ධය කියලා. මේ 84000ක් ධර්මස්කන්ධේ නැතිනම් බුද්ධ වචනේ කියලා අපි දැනගත්තට මෙතන ධර්මයේ තුල ශ්‍රාවක භාෂිත වගේම බුද්ධ භාෂිතක් තියෙනවා. කියන මහා ශ්‍රාවකයන් වහන්සේලා විසින් දේශනා කරන්නට යෙදුණු උතුම් ධර්ම කොටාශේනොත් ලෝතර බුදු පියාණන් වහන්සේ දේශනා කළ උතුම් ධර්ම කොටාශේනුත් මේ දෙකේම අපිට ලැබෙන්නේ එකම බුද්ධ වචනේ කියන සංග්‍රහයටයි යන්නේ. එකම ධර්ම රසය ඇති දේ විදිහටයි යන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ න්‍යාය නොඉක්මවා කළ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ උතුම් ධර්මයේම ඒ පරයයන් තුල පිහිටලාම දේශනා කළ නිසාම ඒ ශ්‍රාවක භාෂිත උවද එම භාෂිත බුද්ධ භාෂිත යන ගණයටම අයිති වෙනවා. ඒ නිසා අපිට මේ ධර්මයේ තුල එකම රසයයි වෙන්නේ ධර්ම රසය. එතකොට මේ තුල නිවෙන්නට අවශ්‍ය විමුක්තියට අවශ්‍ය එකම මාර්ගය දැක්වෙන නිසාම මේ ධර්මය අපි කාටත් ලෝක ලෝකයේ තුල ලැබෙන මහා ශ්‍රේෂ්ඨතම දේ බවට පත් වෙනවා. ඒ ධර්මයේ තුල හිත යොමු කරන කෙනෙකුට මෙලෝ වශයෙන් ඇති වෙන දුකක් පරලෝ වශයෙන් ඇති වෙන දුකක් කියන මේ දෙආකාර දුක නැතිනම් මෙලෝ වශයෙන් ඇති වෙන ආශ්‍රව සහ සම්පරායික වශයෙන් ඇති වෙන ආශ්‍රව කියන මේ දෙආකාර ආශ්‍රව ධර්මතාවයන් දුරු කරගන්නට පුළුවන්කමක් තියෙනවා. ඒ නිසාම අපිට මේ ධර්මයේ පිළිබඳව තේරුම් ගන්නකොට හොඳ විශිෂ්ට නුවණක් අවශ්‍ය වෙනවා. කියන්නේ අපිට පෙනෙන දෙයට ඔබෙන් ගියපු සාමාන්‍ය අපි දන්න සීමාව තුළ රැඳුණු මට්ටමක් නෙමෙයි ඒ සීමාව ඉක්මවා ගිය ඊට වඩා එහාට අපේ ඥාන ශක්තිය පතිත කරලා අවබෝධ කරගන්න මට්ටමේ නුවණක් ඕනේ අපිට මේ ධර්මයේ තුල ධර්මය තේරුම් ගන්නකොට ධර්මය අවබෝධ කරනකොට අපේ මනස තුල ඇති වෙන්නට ඕනේ බඳු ගති ලක්ෂණ ටිකක් එහෙම නැති වුණොත් අපිට සිද්ධ වෙන දේ තමයි අපි ධර්මයේ තුල ඉගෙන ගැනීම කරපු ධර්මය අධ්‍යයනය කරලා අපි ජීවිතේ තවදුරටත් ගොඩ ගහගත්ත කෙනෙක් බිහි වුණාම සමහර විට ඒ දේම අපිට හේතුවක් බවට පත් වෙනවා මේ ධර්මයේ පිළිබඳව ඇති කරගන්න අ르බුදයන් ඇති කරන්නට. ඒ පිළිබඳව බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ විනය පනවන්නට ඇතැම් වෙලාවකට තියෙන හේතුවක් තමයි බාහු සත්‍ය මහත්තතා කියලා කියන්නේ මේ බහුශ්‍රృత භාවය වැඩිකම. බාහු සත්‍ය මහත්තතා. එතකොට මේ බහුශ්‍රృత භාවය වැඩිකම ආසවට්ඨානීය ධර්මයක් හැටියට පෙන්වනවා. ආසවට්ඨානීය කියලා කියන්නේ මේ කෙලෙස් ඇති කරන්නට පුළුවන් ආසවට්ටානීය ධර්මයක් නැතිනම් මේ ශාසනයට බලපවත්වන කාරණාවක් ශාසනය ආයුෂය අඩුවීම සඳහා බලපවත්වන කාරණාවක් හැටියට ඒක දැක් ඒ නිසාම බුදුරජාණන් වහන්සේ විනය පනවන්නට හේතු වෙන එක ආසවට්ටානීය ධර්මයක් තමයි බාහුසත්‍ය මහත්තතාවය කියලා කියන්නේ බහුශෘත භාවයේ වැඩි වෙනවා. ඒ ආධ්‍යාත්මික සංයමයෙන් තොරව ලබන බහුශෘත භාවය තමාගේ ගුණස්සාරමින් අනුන්ගේ ගුණත් සාරන්නට හේතුවක් බවට පත්වෙන දෙයක් වෙයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ඊට පස්සේ ඔබ මේ ධර්මයේ දන්නේ නැහැ මමයි මේ ධර්මයේ දන්නේ ඔබ මේ ධර්මයේ දන්නේ මේ විදිහටයි කියලා මෙන්න මේ විදිහට මේ ධර්මයේ තුල නොදන්න කම නිසාම ධර්මයේ පිළිබඳව ආධ්‍යාත්මික සංයමය නොදන්න කම නිසාම ඔවුන් විනාශයකටපත් වෙනවා. ඒ නිසා ධර්මයේ පිළිබඳව අපිට අවශ්‍ය වෙන්නේ ආධ්‍යාත්මික සංයමයක් එක්ක යන කාරණාව. මේකෙන් මතක් කළේ අපිට ධර්මයේ කියන එක වාද විවාද පිණිස ඉගෙන ගන්නට එපා කියන එක. ඒ කියන්නේ ධර්මයේ කියන එක දැනුමක් විදිහට පමණක් ගොඩනගා ගොඩ ගහ ගන්නට එපා. ආශ්‍රව දුරු කර ගැනීම සඳහාම කල්යාණ මිත්‍ර භාවයෙන් ඉගෙන ගන්නට කියන එක. එහෙම නැත්නම් මේකෙන් මතක් කරන්නට උත්සාහවත් උනේ යම්කිසි අධර්මවාදීන් පිරිසක් ධර්මයේ වෙනස් කරන කොටත් ඒ අධර්මවාදීන්ට මේ නිවැරදි ධර්මයේ කුමක්දයි කියලා කියලා නොදී ඉන්නට කියන එක නෙමෙයි. එහෙම ඒ අධර්මවාදී පිරිස් වෙනුවෙන් වෙනමම ඉදිරිපත් වෙලා ශාසනයේ සංරක්ෂණයට කටයුතු නොකළා නම් එදා ධර්ම සංගායනා සිද්ධ වෙන්නේ නැහැ. එදා ධර්ම සංගායනා සිද්ධ නොවුනනම් අද අපිට මේ වටිනා ධර්මයේ ලැබීම සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මේකෙන් මතක් කළේ ඒකේපා කියන එක නෙමෙයි වාද විවාද සඳහා පුද්ගලයන් හෙලා දැකීම සඳහා මේ ධර්මයේ කියන දේ යොදා ගන්නට එපා ඒක තමන්ගේ පුද්දලික කෙලෙසයක් පැවැත්වීම සඳහා ධර්මයේ යොදාගන්නේ නැතුව මේ ධර්මය මිදීම පිණිසම විමුක්තිය පිණිසම ආධ්‍යාත්මික සංයමයේ පිණිසම යොදා ගන්න කියන එකයි එකෙන් අදහස් කළේ මතක් කළේ. ඒ නිසා මේ ධර්මයේ ඉගෙන ගන්නකොට ඔගොල්ලන්ට පෙනෙන්නට ඕනේ අපේ නිර්වාණගාමිනී ප්‍රතිපදාව මේ ජීවිතය කොහොමද අපි සකස් කරගන්නේ කොහොමද මේ තුල එක කරුණකින් හරි අපේ ප්‍රතිපදාවට පහසුවක් සැලසෙන්නේ කියන ඒ පරම පවිත්‍ර උත්තරීතර චේතනාව ඇති කරගෙන සද්ධර්ම ශ්‍රවණය කරන්නට ඕනේ. එහෙම නැති වුණොත් ඒක ඒ ධර්මයේ අපි ගන්න වරදවා ගැනීමක් වෙන විදිහට ඒකේ තරම් සුදුසු දෙයක් වෙන්නේ නැහැ. නිදෙන්නට තියෙන, නිවෙන්නට තියෙන ධර්මය අරගෙන නොමිදී ඇවිලෙන්නට ගියොත් එහෙම ඒක ලේසියෙන් ආයෙ වෙන දෙයකින් හොඳ කරගන්න බෑ. ඒ නිසා මේ ධර්මය අනිවාර්යයෙන්ම නිවන් දැකීම සඳහාම යොදා ගන්න, ඒ වගේම මේ ධර්මය අඩුපාඩු සෙවීම සඳහා, පුද්ගලයන් හෙලා දැකීම සඳහා යොදා නොගන්න තමාගේ ආධ්‍යාත්මික සංයමයක් සද්ධර්මයේ චිරස්ථිතතාවය උදෙසා පමණක්ම ඒ ධර්මයේ කියන දේ භාවිත කරන්නට කියලා මතක් කරනවා කාටත් අපි දිගින් දිගටම කතා කළා සාකච්ඡා කළා පටිසම්භිදා මග්ග ප්‍රකරණයේහි එන සුතමේ ඥානය පිළිබඳව අපි කතා කළේ සුතමයේ ඥානයේදී පළවෙනියටම අපි කතා කළා සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා කියන කාරණය සියලු සත්වයෝ ආහාරයෙන් යැපෙනවා ප්‍රත්‍යයෙන් යැපෙනවා කියන මේ දේ ඊට පස්සේ දෙවෙනි කාරණාව අද දවසේදී පහුගිය දවසත් තුළ අපි කතා කළා ඒ පසුගිය දවස තුල සතිය අපි කතා කළේ ද්වේ ඒ කියන්නේ ද්වේ ධාතුයෝ අභිඤ්ඤීය ධර්මයන් හැටියට දැක්ුවා. මේ ධාතු දෙකක් අපි අභිඤ්ඤීයයි කියලා. එතනදී අපි පැහැදිලි කරගන්නට යෙදුනා කොමන ධාතු දෙකක්ද අභිඤ්ඤීය උනේ? අභිඤ්ඤීය ධාතු දෙක තමයි සංකතාච ධාතු, අසංකතාච ධාතු. සංකත ධාතුවත් අසංකත ධාතුවත් සංකත ධාතුව කියනකොට අපි මතක් කළා සංකත ධාතු කියලා කියන්නේ හේතුන්ගෙන් සකස් කරගත්ත හතර භූමිය අනුව ගිහපු සියලුම ස්කන්ධයන් දැක්වුවා සංකත ධාතු හැටියට නිවන කියන එක අසංකතය හැටියට දැක්වුවා. එතනදී පැහැදිලි විය යුතු දේ තමයි අසංකතං ඛණ්ඩතෝ තපෙත්වා මේ නිවන කියන එක ස්කන්ධයන්ගෙන් දකින්නට එපා නිවන කියන එක ස්කන්ධයන්ගෙන් දකින්නට පුළුවන් කමක් නැත්තේ. ඒක තමයි අසංකතයේ ස්වභාවය. ඒක ස්කන්ධයන්ගෙන් පනවන්නට ස්කන්ධයන්ගෙන් දක්වන්නට පුළුවන් කමක් නැති බව. නිසා අසංකතයේ ස්වභාවය පිළිබඳව අපිට අසංකතයේ තුල අනිත්‍ය ස්වභාවය කියන එක කතා කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. මොකද ඒක හේතුන්ගෙන් සකස් නොකරපු ලක්ෂණයක් නිසා. ඒ නිසා සංකතයන්ගේ තියෙන ලක්ෂණය තමයි දුක කියන එක. ඒ නිසා දුකේ තියෙන එක ලක්ෂණයක් විදිහට අපි කතා කළා සංකතක්ඛෝ කියන එක සංකතාර්ථය ඒ සංකත උනේ හේතුන්ගෙන් සකස් කරපු නිසා ඒ හේතු දුර්වල නිසාම ඒ හේතු නැති වෙනකොට නැති වෙලා යන බව නිසාම ඒක දුක්ඛ ලක්ෂණයකින් යුක්තයි ඒ දුක්ඛ ලක්ෂණය පිළිබඳව අපි බොහෝ අවස්ථාවල කතා කරලා තියෙනවා ඒක දුකයි කියලා කියන්නේ මේ වේදනාවක් පැත්තෙන් අරගෙන නෙමෙයි හටගත් දේ නැති වෙලා යන මේ සංකත ස්වභාවය නිසාමයි ඒ කියන්නේ හේතුන්ගෙන් පද්දපු දේ හේතු නැති වෙනකොට නැති වෙලා යන ලක්ෂණයකින් යුක්ත නිසාම මේ දෙයට කියනවා සංකත ධර්මයක් හැටියට. එතකොට මේ සංකත ධාතුව පිළිබඳව කෙනෙක් අවබෝධ කරගන්නවා නම් අපි එදා කතා කළා පොගේ දේශනාව තුළ කෙලෙසයන්ගෙන් හිත මුදව ගන්න පුළුවන්කම තියෙන සංකතයට හිත තියලා මොකද හටගෙන නැති වෙන ලක්ෂණය පිළිබඳව පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතු නැති වෙන ස්වභාවය පිළිබඳව ඒක තමයි යථාර්ථය ඊට පස්සේ ඔහුට පුළුවන් අසංකතයේ උපදවා ගන්නට අසංකතයට හිත තියෙන පිට සංකතයෙන් මිදෙන්න පුළුවන්කමක් තියෙනවා මෙන්න මේ විදිහට අපි ඉන්න මට්ටමත් සංකත ධාතුවත් අසංකත ධාතුවත් කියන ධාතු වශයෙන් ගත්ත මේ දෙකම අපි කතා කළා අභිඤ්ඤේය ධර්මතා දෙක හැටියට ඊට පස්සේ ඊළඟ කාරණාව තයෝ ධම්මා අභිඤ්ඤේයා ධර්මතා තුනක් තියෙනවා අපි නුවණින් දත යුතු තිස්සෝ ධාතුයෝ ධාතු තුනක් අපි නුවණින් දත යුතුයි දැන් දෙවෙනි කාරණාව හැටියට අපි කිව්වා ධාතු දෙකක් නුවණින් දත යුතුයි කියලා තුන්වෙනි කාරණාව හැටියට කියනවා ධාතු තුනක් අපි නුවණින් දැසිය යුතුයි කුමක්ද ධාතු තුන? කාම ධාතු, රූප ධාතු, අරූප ධාතු. නුවණින් දැසිය යුතු ධාතු තුන තමයි කාම ධාතුවත්, රූප ධාතුවත්, අරූප ධාතුවත් කියන මේ ධාතු තුන. එතකොට මේ මොකද්ද කාම ධාතුව කියලා කියන්නේ? සත්තකතමා කාම ධාතු හෙට්ටතෝ අවීචි නිරයම් පරියන්තං කත්වා උපරිතෝ පරිනිම්මිත වසවත්ති දේවේ අන්තෝ කරිත්වා යං ඒතස්මින් අන්තරේ ස්ථාවචරා එත්ත පරියාපන්නා කන්දා ධාතු ආයතනා රූපා වේදනා සංඥා සංඛාරා විඥානං අයං උච්චති කාම ධාතු යටින් අවීචියත් උඩින් පරිනිම්මිත වසවත්ති දිව්‍ය ලෝකයක් දක්වා මේ අතරතුර ඇති සියලුම ලෝකයන්හි ස්කන්ධ ධාතු ආයතන ටිකක් තියෙනවා නම් මේ ස්කන්ධ ධාතු ආයතන ටිකට කියනවා කාමාවචර ධර්ම කියලා. එතකොට කාමාවචර ධර්ම අයිති වෙන්නේ මේ කාම ධාතුවට. ඒ ස්කන්ධ ධාතු ආයතන ටික කොංගෙම යෙදිලා තියෙන මට්ටම හිතේ කාම ධාතුවට. මේකට කාම ධාතුව කියලා කියන්නේ ස්කන්ධ ධාතු ආයතන ටික යෙදලා තියෙන මේ මට්ටමේදී අපිට හැම වෙලාවකදීම රූපයකම හිත දැස ගන්නවා සතර මහා ධාතු රූපයම ඇසුරු කරනවා ඒ නිසා තමයි මේකට කාම ධාතු කියලා කියන්නේ. කියන්නේ කාමය කියන දේ අපිට රූපයකින්ම තමයි විඳින්නට පුළුවන්කම තියෙන්නේ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ ධර්මයන්ට කියනවා පංචකාම ගුණ කියලා. කියන්නේ පංචකාම ගුණ කියලා කියන්නේ මේ කාමයේ තියෙන ගුණය තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ ධර්මයන්. ඒකට මේ රූපයේ තියෙන මේ නැතිනම් මේ පංචකාම ගුණයන් කියන දේ අරබයා කෙනකෙනාට පුළුවන්කම තියෙනවා කාමය තම තමන්ගේ පැත්තෙන් සකස් කරගන්න. ඒ සකස් කරගන්නකොට තමන්ට පේනවා ඒ කාමය තියෙන්නේ එළියේ රූපේ වගේ. ඒ කියන්නේ අපි කැමති එළියේ බාහිර තියෙන ලස්සන රූපයකට. අපි කැමති අපිට ඇහෙන හොඳ මිහිරි ශබ්දයකට. අපි කැමති අපිට දැනෙන හොඳ ගන්ධයකට, රසයකට, ස්පර්ශයකට කියලා අපි සම්පූර්ණම දැන් කැමති වෙලා තියෙන්නේ බාහිර තියෙන කැමැත්ත ගෙනල්ලා දෙන රූප, ශබ්ද, ගන්ධ, රස වලට. මෙන්න මේ මට්ටමේ අපි රූපයේ මේ දේ තියෙනවා කියලා බලාපොරොත්තු වෙන මානසික මට්ටමට කියනවා කාම ධාතු කියලා. ඒක කැමති දේ වෙන්නත් පුළුවන් අකමැති දේ වෙන්නත් පුළුවන්. රූපයේ අකමැති දේ තියෙනවා කියලා හිතාගෙන ඉන්න අපිත් රූපයේ කැමැත්ත තියෙනවා කියලා හිතාගෙන ඉන්න අපිත් කෙනත් අතර වෙනසක් ඇත්තේ නැහැ. එතකොට අකමැත්ත සහ කැමැත්ත රූපයේ පැත්තෙන් විඳින්න හම්බ වෙනවා කියන මානසික මට්ටම තුළ බැසගෙන ඉන්න කෙනාට කියනවා කාම ධාතු කියලා. කාම ධාතුව හැම වෙලාවකදීම ලක්ෂණේ තමයි රූපය පරියාපන්නව රූපය අනුව ගිහිල්ලා ඉන්නකම. කාම ධාතුව රූපය අනුව ගිහිල්ලා රූපේ පරියාපන්නව ඉන්නකම තමයි කාම ධාතුවේ ඇති ස්වභාවය බවට පත් වෙන්නේ. මේ පිළිබඳව හොඳ විග්‍රහයක් දැක්වෙනවා. විභංග ප්‍රකරණයේ දෙකේ එන ඒ ධම්මහදේ විභංගය තුල මේ ධාතු පිළිබඳව හොඳ විග්‍රහයක් දැක්වෙනවා. කාම ධාතුයා කති කන්දා කති ආයතනානි කති ධාතුයෝ කති සත්‍යානි කති ඉන්ද්‍රියානි කති හේතු කති ආහාරා කති පස්සා කති වේදනා කති සංඥා කති චේතනා කති චිත්තානි කාම ධාතුවේ කියන එකේ ස්කන්ධ කීයද මේ විදිහට සංග්‍රහ කරලා දක්වනවා කාම ධාතුයේ තියෙනවා ස්කන්ධ පහක් පංචස්කන්ධා ස්කන්ධ පහක් තියෙනවා කාම ධාතුයේ මොනවද ස්කන්ධ පහ රූපස්කන්ධ වේදනාස්කන්ධ සංඥාස්කන්ධ සංඛාරස්කන්ධ විඥානස්කන්ධ කියන ස්කන්ධ පහක් තියෙනවා එතකොට මේ කාම ධාතුයේ තියෙන ස්කන්ධ ධර්මතා ටික තමයි රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පහක පැවැත්ම. ඊට පස්සේ ආයතන ගත්තට පස්සේ ද්වාදස ආයතනානි ආයතන 12යි ආධ්‍යාත්මික 6යි බාහිර 6යි ඇස කන නාසය දිව ශරීරය සහ මනස කියන එකයි. ඒ වගේම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සහ ධම්මායතන කියන මේ ටිකත් අයිති වෙනවා. එතකොට ආයතන 12යි. ඊට පස්සේ ධාතු කීයද? අට්ඨාරස ධාතුයෝ ධාතු තියෙනවා 18ක්. චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු, සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඥාන ධාතු, ගහන ධාතු, ඒ වගේම මේ ගන්ධ ධාතු, ගහන විඥාන ධාතු, જીවහා ධාතු, රස ධාතු, જીවහා විඥාන ධාතු, කාය ධාතු, පොට්ටබ්බ ධාතු, කාය විඥාන ධාතු, මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඥාන ධාතු කියන මෙන්න මේ විදිහට තුන හය ඒවා තුන බැගින් ධාතු අටලොසක් දැක්වෙනවා. තීනි සච්ඡානි සත්‍ය තුනක් තියෙනවා. කාම ධාතුවේ මොනවාද සත්‍ය තුන? දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය සහ මාර්ග සත්‍ය කියන තුන. ඒ වගේම ඉන්ද්‍රිය ධර්මතාවයන් තියෙනවා. භාවීසිත ඉන්ද්‍රයානි ඉන්ද්‍රිය 22ක් තියෙනවා. නව හේතු හේතු 9ක් තියෙනවා. ඒ වගේම ආහාර හතරක් තියෙනවා ස්පර්ශ හතක් තියෙනවා වේදනා හතයි සංඥා හතයි චේතනා හතයි සිත් චිත්ත හතයි කියලා මේ විදිහට බෙදලා දක්වනවා. එතකොට මේ ධර්මතා ටික තමයි කාමාවචර භූමියේ කාම ධාතුව කියලා කියනකොට අපිට ලැබෙන ධාතුන් බවට පත් වෙන්නේ. නැතිනම් කාම ධාතුවේ ඇති ලක්ෂණ ටික බවට පත් වෙන්නේ. මේ ටික මම මේ මාතෘකා විදිහට සිහිපත් කළේ මේ තුල බොහෝ කාරණා රාශියක් දෙනවා අපිට සියුම්ම කතා කරනවා නම් කතා කරන්නට මේ එකක් එකක් වෙන වෙනම අපි කතා කළ යුතු වෙනවා. නමුත් මේ ටිකේ තියෙන මූලිකම ලක්ෂණ ටික අරගෙන මම කරුණු පැහැදිලි කිරීමක් කරන්නම්. මේ ටිකේදී අපිට හොඳටම දකින්නට තියෙන දේ තමයි මේ කාම ධාතුව කියන තැන තියෙන ස්වභාවය තමයි රූපේ පරියාපන්න බව ස්කන්ධ කීයක් කාම ධාතුව පරියාපන්නද කියලා අහනකොට පරියාපන්න වෙන්නේ රූපායතනය. එතකොට මේ රූපස්කන්ධය කාම ධාතුව පරියාපන්නයි. රූපස්කන්ධය කියන එක කාම ධාතුව අනුව ගියපු ධර්මයක්. කියන්නේ අපි සැප දුක් විඳිනවා නම් අපිට රූපෙන්ම විඳින්නේ හේතු නිසා. ඔබට රූපය ගැන හිතන්නේ නැතුව වෙනත් දෙයක් ගැන හිතන්න පුළුවන් කමක් නැත්තේ. අපි හිතනවා නම් කල්පනා කරනවා නම් අපි හිතන්නේ කල්පනා කරන්නේම රූපය පිළිබඳවමයි. ඒ නිසා අපිට ඒකට කියනවා අද අපේ තියෙන ස්වභාවයට ওই පිළිබඳව තව විග්‍රහ වෙන තැනක් තමයි දීගනිකායේන පොට්ටපාද සූත්‍රයේදී පොට්ටපාද බ්‍රාහ්මණතුමාට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ ලෝකේ ආත්ම භාව ප්‍රතිලාභ තුනක් තියෙනවා මොනවද මේ ආත්ම භාව ප්‍රතිලාභ කබලින්කාර ආහාර භක්ෂණය කරන ඕලාරික ආත්ම භාව ප්‍රතිලාභයක් තියෙනවා සංඥාමය ආත්ම භාව ප්‍රතිලාභයක් තියෙනවා මනෝමය ආත්ම භාව ප්‍රතිලාභයක් තියෙනවා මේක තමයි ලෝකේ තියෙන ආත්ම භාව ප්‍රතිලාභ තුන මෙතනදී කබලින්කාර ආහාර භක්ෂණය කරන ඕලාරික ආත්ම භාව ප්‍රතිලාභය කියලා කියන්නේ අද අපි විඳින මට්ටමට අපිට රළු මට්ටමේම අපේ ඇහැ බොහොම රළු මට්ටමින් තියෙන නිසා අපිට මේ රළු මට්ටමේ දෙයක්ම පේන්නට ඕනේ. මේ මට්ටමේ රූප තමයි අපිට පේන්නේ. ඒ ප්‍රසාදය රළු වෙන්නට රළු වෙන්නට ඒ මට්ටමට අවශ්‍ය ඝන රූප විතරයි පේන්නේ. ප්‍රසාදයේ සියුම් වෙන්න සියුම් වෙන්නට ඒ ඒ මට්ටමේ රූප අපිට පේනෙන්නට ගන්නවා. ඒ නිසා දැන් මේ කොහොම කතා කළත් අපි ප්‍රසාදයේ රළුසියුම් මට්ටම පසකින් තිබුණ ස්වභාවය තමයි අපිට රූපය මට්ටමින් ගෝචර කරගන්න බව. ඒ නිසා අපේ මට්ටම තමයි කබලින්කාර ආහාර භක්ෂණය කරන රළු ආත්ම භාව ප්‍රතිලාභයේ කියන තැන මෙතන ඉඳලා පරිනිම්මිත වසවත්ති දිව්‍ය ලෝකයේ දක්වාම සැප විඳින්නේ රූපයෙන්මයි. සෝය සම්නස විඳින්නේම රූපයෙන්. ඒ නිසා සුවය සොම්නස කියන දේ බලාපොරොත්තු වෙනකොට රූපයෙන් තිබිලා එන දේ හැටියට ශබ්දයේ ගන්ධයේ රසයේ ස්පර්ශයේ තිබිලා එන දේ හැටියට කියනවා ඕලාරික ආත්මභාව ප්‍රතිලාභයක් ලබාගත් කෙනෙක් කියලා. රළු මට්ටමේ ආත්මභාව ප්‍රතිලාභයක් ලබාගත් කෙනෙක්. මොකද අපිට ඒ රළු මට්ටමේ ආත්මභාව ප්‍රතිලාභයේ විඳීම සඳහා රූපස්කන්ධයේම හොනේ. අපි දකින්නෙම ඒ සැප සතුට එන්නේ කොහෙ තිබිලාද බාහිර රූපේ තිබිලා කියලා. එනිසා ඒ සැප සතුට විඳින්නට නම් අපිට ඒ සැප එන්නේ රූපේ පැත්තෙන් කියලා නම් අපි දකින්නේ අපිට අවශ්‍යයි ඒ රූපෙම රූපේ දකිනකොට තමයි ඒ සැප සතුට ඇති වෙන්නේ. එතකොට සැප සතුට කියන දේ විඳීම කියන දේ ඇති කරගන්නේ කෙනකෙනා ආධ්‍යාත්මික පැත්තෙන් ආධ්‍යාත්මය තුල ඇති කරගන්න ඒ දේ දකින්න පුරුදු වෙන්නේ කොහේ තියෙන දේ කියලා අර භෞතිකව තිබුණු රූපේ පැත්තේ තිබුණු දේ හැටියට තමයි දකින්න පුරුදු වෙන්නේ. ඒ නිසා එයාට කියනවා රූපයේ ඇති නিত্য සංඥාව මත ඒ කෙනා රූපය අනුව ගියපු කෙනෙක් නැතිනම් කාම ධාතුව කාම භූමිය පිරිසිඳ කාම භූමිය පිරිසිඳ නොදක කාම භූමිය අනුව ගියපු කෙනෙක් කියලා ඒ පුද්ගලයාට නම් කරනවා. ඒකට ඒ කෙනා කාම ධාතුව අනුව ගියපු පුද්ගලයෙක්. ධම්මහදේ විභංගයේ තුල අපි මේ අරගෙන කතා කළේ. එතකොට මෙතන දකින්න පුළුවන්කම තියෙනවා ස්කන්ධ පහක පැවැත්මක් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයම මොහු පරිහරණය කරනවා. ස්කන්ධ ටික තුලම දැසගෙන වාසය කරනවා. නමුත් ප්‍රකට වෙන ස්කන්ධය තමයි රූපස්කන්ධය හැම මොහොතකම අනිත් නාම ධර්මතා ටිකේ නාම ස්කන්ධ ටිකේ පැවැත්ම රූපය තුලම නියෝජනය වෙන විදිහට තමයි කල්පනා කරන්නේ. ඊට පස්සේ ඉන්ද්‍රිය ධර්මතාව විදිහට ගත්තොත් එහෙම අපි ඉන්ද්‍රිය ධර්මතා ටික වෙනම කතා කළේ නැහැ. එතකොට ඉන්ද්‍රිය ධර්මතා තියෙනවා 22ක්. එතකොට 22 ඉන්ද්‍රිය කියලා කියන්නේ 22 ඉන්ද්‍රිය කියන එකමයි. චක්කුසෝත ගාන ජීවහා කාය ආදි වශයෙන් ඇති ආධ්‍යාත්මික ඉන්ද්‍රිය සහ බාහිර ඉන්ද්‍රිය ධර්මතා ටික කියන්නේ චක්කුසෝත ගහන જીවහා කාය ඉන්ද්‍රිය මන ඉන්ද්‍රිය කියන මෙන්න මේ ඉන්ද්‍රිය ධර්මතා ටිකට කියනවා ඉන්ද්‍රිය කරන ආයතන පැත්තෙන් ඇති ඉන්ද්‍රිය කෘත්‍ය කරන ආයතන ටික කියලා ඊට පස්සේ අනිකුත් ඉත්තේන්ද්‍රිය පුරුෂේන්ද්‍රිය ජීවිතේන්ද්‍රිය සුඛේන්ද්‍රිය දුක්ඛේන්ද්‍රිය සෝමනස්සේන්ද්‍රිය දෝමනස්සේන්ද්‍රිය උපේක්ඛේන්ද්‍රිය සද්දේන්ද්‍රිය විරේන්ද්‍රිය සතේන්ද්‍රිය සමාධීන්ද්‍රිය, පඤ්ඤීන්ද්‍රිය, අනඤ්ඤා තඤ්ඤසාමීතීන්ද්‍රිය, අඤ්ඤීන්ද්‍රිය, අඤ්ඤතාවීන්ද්‍රිය කියලා මෙන්න මේ ඉන්ද්‍රිය ධර්මතා ටිකක් යොදනවා. දැන් මෙතන ඉන්ද්‍රිය ගැන කතා කරනකොට අපි ආධ්‍යාත්මික ආයතන ටික කියන ඉන්ද්‍රිය ධර්මතා ටිකත් ඒ වගේම ආයතනයන්ගෙන් තොර බාහිර බවට පත්වන එකෙන් මම අදහස් කරන්නේ බාහිර ආයතන කියලා නෙමෙයි ආධ්‍යාත්මික ආයතනයන්ගෙන් බාහිර වුණ අනිකුත් ඉන්ද්‍රිය ධර්මතා ටිකක් තියෙනවා. ඒ ඉන්ද්‍රිය ධර්මතා ටික ඉත්තේන්ද්‍රිය පුරුෂේන්ද්‍රිය අපි රූපේ කරන කතා කරනකොට කතා කරලා තියෙන ඉත්තේන්ද්‍රිය රූපේ පුරුෂේන්ද්‍රිය රූපේ පිළිබඳව ඒ වගේම ජීවිතේන්ද්‍රිය රූපේ පිළිබඳවත් සුඛේන්ද්‍රිය කියලා කියන සැපසහගත බවට දුක්ඛේන්ද්‍රිය කියලා කියන දුක්සහගත බවට සෝමනස්සේන්ද්‍රිය කියලා කියන හිතේ ඇති මනෝභාවයේ පැත්තෙන් සෝමනස්සයට දෝමනස්සේන්ද්‍රිය කියලා කියනවා දුම්නස් බවට උපේක්ඛේන්ද්‍රිය කියලා කියන උපේක්ෂාවට ඒ වගේම සද්ධාවිරි සති සමාධි ප්‍රඥා ඒ ඉන්ද්‍රිය ධර්මතාවයන් අමතුවෙන් විස්තර කළ යුතු වෙන්නේ නැහැ ඊට පස්සේ අනඤ්ඤා තඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය අනඤ්ඤා තඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය කියලා කියන්නේ අපි කලිනුත් ඒ ගැන පැහැදිලි කිරීම කරලා තියෙනවා සෝවාන් මාර්ගයෙන් උපදින ඉන්ද්‍රිය ධර්මයන් පෙර දැන නොගත් අවබෝධ නොකල ඒ ධර්මයේ දැනගනිමි අවබෝධ කරමි කියලා ඇති වෙන ඉන්ද්‍රියට කියනවා අනඤ්ඤාත අඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය අනඤ්ඤාත අඤ්ඤස්සාමීති ඉන්ද්‍රියයි කියලා කියනවා. එතකොට පෙර දැන නොගත් අනඤ්ඤාතං අඤ්ඤස්සාමීති දැන නොගත් දේ දැනගනිමි අනඤ්ඤා සංඤස්සාමීති කියලා මේක සම්දිපදයක් බවට පත් වෙලා තියෙනවා. ඊට පස්සේ අඤ්ඤීන්ද්‍රියන් අඤ්ඤේන්ද්‍රිය කියලා කියනවා. මේ සෝවාන් ඵලයේ ඉඳන් ඇති කරගන්න ඒක දැනගත්ත බවට ඇති වුණු අවබෝධ කරගත්ත බවට ප්‍රත්‍යක්ෂ කරගත්ත බවට ඒ හිතක් පාසා ඇතිවෙන තමන් ප්‍රත්‍යක්ෂ කරගත් ධර්මයේ පිළිබඳව ඇතිවෙන ඒ නුවණට ඒ ඉන්ද්‍රියට කියනවා අඤ්ඤේන්ද්‍රිය කියලා. දැන නොගත්ත දේ දැන ගනිමි කියලා ඇතිවෙන නුවණට කියනවා අනඤ්ඤා තඤ්ඤසාමීති ඉන්ද්‍රිය කියලා. වගේම මේ මට්ටම මා විසින් ප්‍රත්‍යක්ෂ කරන ලදයි ඇති වෙන නුවණට කියනවා අඤ්ඤේන්ද්‍රිය කියන එක. ඊට පස්සේ අඤ්ඤතාවීන්ද්‍රිය අඤ්ඤතාවීන්ද්‍රිය කියලා කියනවා ලෝකෝත්තර ඉන්ද්‍රිය ධර්මයක් හැටියටම දැක්කෙන එමත් නැතිනම් මේ තුනම ලෝකෝත්තර ඉන්ද්‍රිය නමුත් අඤ්ඤතාවී ඉන්ද්‍රිය රහතන් වහන්සේට ඒ අරහත් ඵලයේ තුල विद्यमान වන ඉන්ද්‍රිය ධර්මයට කියන අඤ්ඤතාවී ඉන්ද්‍රිය කියලා. බලනකොට මෙන්න මේ විදිහට මේ ඉන්ද්‍රිය ධර්මතා 22ක් දැක්වෙනවා මේ 22ම කාම ධාතුව තුල යෙදෙනවා ඒකට කෙනෙක් හිතන්නට පුළුවන් කොහොමද මේ කාම ධාතුව තුල යෙදෙන ධර්මතාවයක් තුල ඇයි මේ ලෝකෝත්තර ඉන්ද්‍රිය ධර්මතා ටිකක් යෙදුනේ කියලා කාම ධාතුව තුල ලෝකෝත්තර ඉන්ද්‍රිය ධර්මතා ටික යෙදෙනකම නිසාම තමයි කාම ධාතුවෙන් කෙනෙකුට මිදෙන්න පුළුවන්කම ලැබුණේ කාම ධාතුවෙන් කෙනෙකුට ඉවත් වෙන්න පුළුවන්කම ලැබුණේ. කියන්නේ Taman දැකපු රූපයක් පිළිබඳව යථාර්ථය අවබෝධ කරගෙන තේරුම් අරගෙනම තමයි මිදෙන්නට වෙන්නේ. ඒක කාම ධාතුව තුලත් මේ ඉන්ද්‍රිය ධර්මතා ටික පනවන්නට සිද්ධ වෙනවා. එනිසා අපිට කාම ධාතුව තුල කියලා එකයින් කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. කාම ධාතුව තුල මේ ලෝකෝත්තර භූමියේ යෙදෙන ඉන්ද්‍රිය ධර්මතා ටික දක්වන්නේ එතනට හේතුවක් තියෙනවා ඒ විදිහට පැහැදිලි කරන්නට මොකද රූපයේ ඇති බවට ගත්ත මානසික මට්ටමක් ගැන පිරිසිඳ දැකලම තමයි එතනින් මිදෙන්නේ. ඒ නිසා ඒ කාමාවචර සිතක යථාර්ථය දැකීම වශයෙන් මිදෙන්නට පුළුවන්කම තියෙන නිසා ඒ ඉන්ද්‍රිය ධර්මතා ටික එතන ඒ විදිහට සංග්‍රහ කරලා දක්වනවා. ඊට පස්සේ අපිට අපේ ජීවිතය තුළින් අපි කතා කළොත් අපි මතක් කරගත්තා මේ කාම ධාතුව කියලා කියනකොට රළු මට්ටමේ රූප විඳින ආත්ම භාව ප්‍රතිලාභයක් කියලා. ඒකට අපි වැඩි දුර යන්නට අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. ඔබට මේ මොහොතේ ඉඳන්ම ඔබේ ජීවිතය දිහා නැවත හැරිලා බැලුවොත් එහෙම ඔබට දකින්න පුළුවන්කම තියෙනවා මේ කාම ධාතුව කියන්නේ කුමක්ද කියන එක පිළිබඳව. කියන්නේ අපි රූපේ පැත්තෙන් එන සැප දුක වේදනාව විඳින මානසික මට්ටමට තමයි කාම ධාතුව කියලා කියන්නේ. ඒ කාම ධාතුවේ ස්වභාවය තමයි තියෙන වෙන්වෙන් පවතින අනාත්ම ධර්මතාවය ඒ ටික ඇති තැනක කෙනකෙනා උපද්දගෙන විඳින ඇති කරගන්න කාමයකුයි තියෙන්නේ. නමුත් කාමයේ දකින්නට පුරුදු වෙන්නේ රූපේ තියෙන දේ හැටියට ඒ නිසා රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම, ධම්මකාම ආදී වශයෙන් ඒ කාමයේ ඒ තුලින් බලාපොරොත්තු වීම තියෙනකොට අපිට ඒ තුල ආශ්‍රව කෙලෙස් විදිහට අපි නැවත නැවත රූපේ ඇසුරු කරන්නට යෙදිලා තියෙනවා. ඒක තමයි කාම ධාතුවේ ඇති ස්වභාවය බවට පත් වෙන්නේ. කාම ධාතුවේ ආහාර හතරයි කබලින්කාර ආහාර, ස්පර්ශ ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර ඒ වගේම ස්පර්ශ හත මොකද්ද? චක්කුසෝත ගහන යුහා කාය මනෝ සම්පස්ස සහ මනෝ විඥාන ධාතු සම්පස්ස කියන මේ ස්පර්ශ හතත් ඒ වගේම වේදනා හතයි ඒ හතමයි ඊට පස්සේ සංඥා හතයි ඊට පස්සේ චේතනා හතයි ඒ වගේම සිත් හතයි කියලා මෙන්න මේ විදිහට කාම ධාතුවේ චිත්ත චෛතසික යන් පිළිබඳව සිත් පිළිබඳව සංග්‍රහ කරලා දක්වනවා මෙන්න මේ දේ තමයි කාම ධාතුවේ ඇති ලක්ෂණ ටික බවට පත් වෙන්නේ කියලා. කියන්නේ මෙතනින් සිත් වශයෙන් වෙන වෙනම සංග්‍රහ නොකලාට පොදුවේ ස්කන්ධ වශයෙන් මේ සංග්‍රහ කිරීම කළාම පොදුවේ ඒ සියලුම ධර්මතාවයන් ටික අයත් වෙනවා කාම ධාතුවේ ඇති මේ ස්වභාවයන් වලට. તો මෙතන ඇති ප්‍රධානම ලක්ෂණය තමයි මේ කතා කරන්නේ ධාතුව පිළිබඳව කාම ධාතුවේ ස්වභාවය. එතකොට කාම ධාතුවේ ස්වභාවය කියනකොට ධාතු කියන ස්වභාවාර්ථයකින් මේ කාමය කියන තැන පවතින ඒ කාම ධාතුව ස්වභාවය ගැනයි මේ කතා කරන්නේ. ඊට පස්සේ රූප ධාතු පිළිබඳව රූප ධාතු කියලා කියනකොට රූප ධාතුවේ තියෙනවා පංචස්කන්ධා ස්කන්ධ පහක් තියෙනවා. ඒ වගේම වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පහ වගේම ආයතන හයක් තියෙනවා. චක්කායතන, රූපායතන, සෝතායතන, සද්ධායතන, මනායතන, ධම්මායතන, ඉමානි උච්ඡන්ති, උපදාත්තු යාච ආයතනානි ආයතන හයයි. එතකොට කාම ධාතු ආයතන 12යි කිව්ව මේකෙදි ආයතන 6ක් පිළිබඳව කතා කරන්නේ ඊට පස්සේ ධාතු 9යි චක්කු ධාතු රූප ධාතු චක්කු විඥාන ධාතු සෝත ධාතු සද්ද ධාතු සෝත විඥාන ධාතු මනෝ ධාතු ධම්ම ධාතු මනෝ විඥාන ධාතු කියන මට්ටම ඊට පස්සේ කතමානි රූප ධාතු යත්තිනි සත්‍යානි සත්‍ය තුනක් තියෙනවා දුක්ඛ සමුදය මාර්ග කියන සත්‍ය තුනයි ඒ වගේම ඉන්ද්‍රිය 14යි අරකේ දෙවිස් ඉන්ද්‍රියක් ගැන කතා කළාට මෙතන ඉන්ද්‍රිය 14යි චක්කු සෝත ඉන්ද්‍රිය චක්කු ඉන්ද්‍රිය සෝත ඉන්ද්‍රිය මන ඉන්ද්‍රිය ජීවිත ඉන්ද්‍රිය සෝමනස් ඉන්ද්‍රිය උපේක්ඛ ඉන්ද්‍රිය සද්ධා විරි සති සමාධි ඉන්ද්‍රිය පඤ්ඤී ඉන්ද්‍රිය අනඤ්ඤාතඤ්ඤ සාමීති අඤ්ඤී ඉන්ද්‍රිය අඤ්ඤතාවී ඉන්ද්‍රිය කියන මෙන්න මේ ඉන්ද්‍රිය ධර්මතා ටික ඊට පස්සේ හේතු 8යි ඒ වගේම තයෝ කුසල හේතු, ද්වේ අකුසල හේතු, තයෝ අව්‍යාකෘත හේතු කියන මෙන්න මේ හේතු ධර්මතාවයන්ගෙන් හේතු 8ක් යදෙනවා. ඊට පස්සේ මේ ස්පර්ශ හතරයි ඒ වගේම වේදනා හතරයි සංඥා හතරයි චිත්ත හතරයි කියලා මෙන්න මේ විදිහට රූප රූප ධාතුව පිළිබඳව දක්වනවා රූප ධාතුව පිළිබඳව දක්වනකොට දැන් ඔබට පැහැදිලි වෙන්නට අවශ්‍යයි මේ කාම ධාතුවත් එක්ක දැක්වෙන පැහැදිලි වෙනසක් පිළිබඳව ඒ කියන්නේ කාම ධාතුව සංග්‍රහ කරපු ස්කන්ධ ධාතු ආයතන ටිකට වඩා වැඩිතර උන වෙනසක් ඔබට මේ කාරණා ටික තුල පැහැදිලි වෙනවා. එතකොට මේ වෙනස පැහැදිලි වෙනකොට මෙතන තියෙනවා ස්කන්ධ ගැන කතා කරනකොට ස්කන්ධයන්ගෙන් ස්කන්ධ පහක් ගැන කතා කළා කාම ධාතුවේදී, රූප ධාතුවේදීත් ඒ ස්කන්ධ පහම කතා කරනවා. නමුත් ආයතන විදිහට කතා කරනකොට ආයතන 12ක් කතා කළා අතනදී කාම ධාතුව තුල මෙතන කතා කරන්නේ ආයතන 6යි. චක්කායතනත් ඒ වගේම රූපායතන, සෝතායතන, සද්ධායතන, මනායතන, ධම්මායතන කියන 6 පමණයි කතා කරන්නේ. හේතුව චක්කායතන කියන මට්ටම මෙතනදී කතා කරන්නේ අර මාංශ චක්කු කියන මට්ටමින් අරගෙන නෙමෙයි මෙතනදී කතා කරන්නේ දිබ්බ චක්කු කියන මේ ඥානය කියන අර්ථයෙන් ඔබට මතක ඇති අපි සෝත සද්දේ පිළිබඳව විස්තර කරනකොට සෝත සද්දේ යෙදුව අපි ඥානයක. ඒ කියන්නේ සෝත සද්දය දිබ්බ සෝතයි කියනකොට මෙතන යෙදෙන්නේ ඥානාර්ථයකින් කියලා මාංශ චක්කුව නෙමෙයි කියලා. අන්නේ ඥානාර්ථයෙන් ලැබෙන ඒ සෝතායතනය දිබ්බ සෝත කියන මට්ටම මෙතන දැක් වෙනවා. ඒ වගේම දිබ්බ චක්කු කියන මට්ටම යෙදෙනවා. එතකොට ඒ මට්ටමේ රූපායතනයත් සද්ධායතනයත් ගෝචර කරගන්න නිසා ඒ රූප ශබ්ද ආයතන දෙකක් කතා කරනවා වගේම චක්කායතන සෝතායතන දෙකක් කතා කරනවා මෙතන ආයතන හතරයි ඒ වගේම මන ආයතනයයි ධම්මායතනයයි කියවහම ආයතන හයක කෘත්‍යයක් ආයතන හයක පැවැත්මක් ඒකට මෙතන දැන්ච ආයතනානි ආයතන හයක් ඊට පස්සේ රූප ධාතුය නව ධාතුය කියලා අපි කතා කරා අර විදිහටම තමයි චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු ආදී වශයෙන් ඇති කරගත්ත ඒ මට්ටම සෝත සද්ද සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඥාන ධාතු, මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඥාන ධාතු කියන ටිකත් සත්‍ය තුනයි වෙනසකට තියෙනවා ආහාර තියෙන්නේ තුනයි. ඒ කියන්නේ කබලින්කාර ආහාරයේදී ආහාර අපි කතා කළා කීයක්ද? කාම ධාතුවේදී ආහාර හතරක් කතා කළා. කබලින්කාරාහාර, ස්පර්ශාහාර, මනෝ සංචේතනාහාර, විඥානාහාර කියලා ආහාර හතරක් කතා කරනකොට රූප ධාතුව තුල කතා කරන්නේ ආහාර තුනයි. ඒ තමයි ස්පර්ශාහාර, මනෝ සංචේතනාහාර, විඥානාහාර. එතකොට මෙතනදී දැක්වෙන්නේ අපි පොට්ටපාද සූත්‍රය අනුව බැලුවොත් සංඥාමය ආත්ම භාව ප්‍රතිලාභයක් කියන මට්ටම සංඥාමය ආත්ම භාව ප්‍රතිලාභයක් සඳහා කවලින්කාර ආහාරය අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකෙන් කියන්නේ රූප රූපාවචර ධානයක් උපදවගත්ත කෙනා විසින් කෑම කන්නේ නැහැ කියලා එහෙම නෙමෙයි. ඔහු විසින් මේ ආධ්‍යාත්මික ධර්මයේ රූපයට බැහැලලා රූපයට බැස ගන්නකම එයාගෙන් ගිලිහිලා ගිහිල්ලා එයා චිත්තජ වශයෙන් හදාගන්න මට්ටමකින් විඳින්න පුළුවන්කම එයාට තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් කිව්වොත් ඔබට හීනයක් පෙනෙන අවස්ථාවක් ගත්තොත් හීනයක් පේනකොට ඒ හීනය ඔබට සතර මහා භූත රූපය තුල නෙමෙයි ඒ හීනේ දකින්නේ. නමුත් ඒ හීනය රූපේ කියන ගණයටයි රූපස්කන්ධය කියන ගණයටයි අයිති කරන්නේ. ඒ නිසා ස්කන්ධ පහක පැවැත්මක් තියෙනවා. නමුත් කබලින්කාර ආහාරයේ පැවැත්ම පෙන්වන්නේ නැහැ. එතකොට ඒ ස්කන්ධය චිත්තජ රූපයක් විදිහට පවත්වන බව තියෙන නිසාම රූපාවචර මට්ටමේ රූපය නැහැ කියලා කියන්නේ නැහැ. රූපස්කන්ධේ පවතිනවා. රූපස්කන්ධය පැවතුනාට කබලින්කාර ආහාරය පනවන්නේ නැහැ. ඒ භූමියට කබලින්කාර ආහාරය අවශ්‍ය නොවන නිසා. එතකොට මෙතනදී දැක්වෙනවා අපි රූපාවචර මට්ටම ගත්තොත් එහෙම රූප භූමිය තුල අපිට හැම වෙලාවකදීම අර කාමය තුල ලබන සතර මහා ධාතුවට බැස ගැනීම කියන දේ දකින්න පුළුවන්කම ඇත්තේ නැහැ. මෙතන තියෙන්නේ සංඥාමය ආත්ම භාව ප්‍රතිලාභයක්. සංඥාමයයි කියනකොට මානසික මට්ටම තුල ඇති කරගත්ත යම් සංඥාවක්, ධ්‍යාන සංඥාවක් උපදෝගෙනනේ යම් සංඥාවක් උපචාර පරිකර්මාදිය කරලා තමයි ඇති කරගන්නේ අපි යම් ධානයකටපත් වෙන්නට සුදුසු වාතාවරණය හදාගන්න පරිසරය සකස් කරගන්න. අපි උදාහරණයක් කිව්වොත් කසින භාවනාවක් නම් අපි වඩන්නේ වඩන කසින භාවනාව තුළ ඒ කසින පළකේ දිහා බලාගෙන අපි ඒ කසින නිමිත්ත උද්භාග වශයෙන් උදුරලා අරගෙන ඒ වගේම ඒක පටිභාග නිමිත්ත උපදෝගෙන පටිභාග නිමිත්ත උපචාර පරිකර්මාදිය සිද්ධ කරලා උපචාර අර්පණා ධානයන් වලටපත් වීම අපි සිද්ධ කරනවා. ඒකට දැන් මේ ධානයේ අපි උපද්දගත්තේ නැතිනම් මේ රූප භූමිය කියන දේ අපි උපද්දගත්තේ කුමක් පාදක කරගෙනද? පටන් ගත්තේ රූපේ පාදක කරගෙන ඒ වගේම අපි දැන් සංඥාමය මට්ටමින් අපි නැවත නැවතත් ඇසුරු කරන්නේ කුමක්ද? අර ගත්ත කසින නිමිත්ත කියන එකමයි. එතකොට ඒ කසින නිමිත්ත කියන එක සංඥා මට්ටමින් ඔසවලා තියෙන නිසා ඒකට කියනවා සංඥාමය ආත්ම භාව ප්‍රතිලාභයක් කියලා. හැබැයි සංඥාමය ආත්ම භාව ප්‍රතිලාභයක් වුණාට ඒක රූපස්කන්ධය කියන දේ එතන නියෝජනය කරලා තියෙනවා චිත්තජ රූප වශයෙන් යෙදෙන නිසා. එතකොට රූපස්කන්ධය එතන නියෝජනය කළාට ඒකේ පැවැත්මට ඔහුට කබලින්කාර ආහාරය අවශ්‍ය වෙන්නේ නැහැ. කියන්නේ ඔහු ඒ දැනගත්ත ඒ රූපස් රූපය කියන එක සතර මහා ධාතුවට නැවත බහලා බලන්නේ නැහැ. ඒ නිසා එතනදී කතා කරන්නේ නැහැ සම්පූර්ණ කබලින්කාර ආහාරය අවශ්‍යයි කියලා. මොකද දිබ්බ චක්කුයි ඔහුට පවතින්නේ දිබ්බ චක්කුව තියෙන නිසා දිබ්බ චක්කුවේ පැවැත්මට කබලින්කාර ආහාරය අවශ්‍යයි කියන තැනක් නැහැ. ඒ නිසා තමයි දිබ්බ චක්කු දිබ්බ සෝත කියන දෙක අපිට ඥාන වශයෙන් කතා කරන්නේ මේ ඇහැ අනුසාරයෙන් උපදවාගත්ත ඥාන වශයෙන් කතා කරන්නේ හේතු නිසා ඒ ඥානයන්ගේ පැවැත්මට කබලින්කාර ආහාරය අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකට දැන් මේ විදිහට කාමාවචර භූමියක් රූපාවචර භූමියක් තියෙනවා. ඒ විදිහටම අරූපාවචර භූමියට යනකොට අර රූප ධර්මතා ටික අතහැරලා සම්පූර්ණම නාම ධර්මතා ටික පමණයි පවතින්නේ ස්කන්ධ නම් හතරයි එතකොට ඊට පස්සේ ආයතන දෙකයි මන ආයතනයයි ධම්මායතනයයි ඊට පස්සේ ධාතු දෙකයි මනෝවිඤ්ඤාණ ධාතු ධම්ම ධාතු කියන ධාතු දෙක ඊට පස්සේ සත්‍ය තුනයි දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය මාර්ග සත්‍ය ඒ වගේම ඒකාදශ ඉන්ද්‍රියානි ඉන්ද්‍රිය ධර්මයන් 11යි මනේන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය, සෝමනස්ස ඉන්ද්‍රිය, උපේක්ඛේන්ද්‍රිය, සද්දේන්ද්‍රිය, විදේන්ද්‍රිය, සතේන්ද්‍රිය, සමාධිේන්ද්‍රිය, පඤ්ඤේන්ද්‍රිය, අඤ්ඤේන්ද්‍රිය, අඤ්ඤතාවේන්ද්‍රිය කියන එක. ඒකට එතන අනඤ්ඤා තඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය දකින්නට වෙන්නේ නැහැ. මොකද සෝතාපට්ටි ඵලයට පත්වීම කියන තැන එතනදී කතා නොකරන නිසා අනඤ්ඤා තඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය එතනින් දකින්නේ නැහැ. ඊට පස්සේ අරූප ධාතුවේ අට හේතු හේතු 8ක් තියෙනවා. තයෝ කුසල හේතු, ද්වේ අකුසල හේතු, තවේ තයෝ අව්‍යාකෘත හේතු, කුසල හේතු 3යි, අකුසල හේතු 2යි, ඒ වගේම අව්‍යාකෘත හේතු කියන තැන. ඒ වගේම ආහාර 3යි, ස්පර්ශාහාර, මනෝසංචේතනාහාර, විඥානාහාර, ඒ වගේම එක ස්පර්ශයයි මනෝවිඥාන ධාතු සම්පස්ස ඊට පස්සේ එක වේදනාවයි ඒ මනෝවිඤ්ඤාණ ධාතු සම්පස්යෙන් උපන් වේදනාව මනෝවිඤ්ඤාණ ධාතු සම්පස්යෙන් උපන් සංඥාවත් ඒ මනෝවිඤ්ඤාණ ධාතු සම්පස්යෙන් උපන් චේතනාවත් මනෝවිඤ්ඤාණ ධාතු කියන සිතත් කියන ඒ ඔක්කොම එක එක බැගිනුයි පවතින්නේ. එතකොට දැන් මෙතනදී සම්පූර්ණම අපිට අරූප ධාතුව පිළිබඳව කතා කරනකොට අරූප ධාතුවේ ලක්ෂණ ওই විදිහටයි දකින්නට තියෙන්නේ. හේතුව රූපස්කන්ධය පිළිබඳව එතන කතා කරන්නේ නැති නිසා සම්පූර්ණම මනෝමය මට්ටමින්ම එතන ආත්ම භාව ප්‍රතිලාභයක් තියෙන්නේ. නිසා ඒකට කියනවා මනෝමය ආත්ම භාව ප්‍රතිලාභය කියලා. මෙන්න මේකට කියනවා තුන් ආත්ම භාව ප්‍රතිලාභය කියලා. මෙන්න මේ කාම ධාතු, රූප ධාතු, අරූප ධාතු කියන මේ ධාතු තුන පිරිසිඳ දැක්විය යුතු නැතිනම් නුවණින් අවබෝධ කළ යුතු ධාතු තුනක් හැටියටයි මේ සරියුත්තරුන් වහන්සේ මේ පටිසම්භිදා මග්ගයේ තුල පැහැදිලි කරලා දෙන්නේ. එතකොට මේ මට්ටමේදී පිරිසිදු දැක්විය යුතුයි කියලා කියන්නේ අපේ මට්ටමින් පිරිසිදු දැක්විය යුතු වෙන්නේ කාම ධාතුවයි. රූපාවචර මට්ටමේදී ඒ මට්ටමටපත් වුණ කෙනෙකු විසින් පිරිසිදු දැක්විය යුත්තේ කාම ධාතුව නොව ඔහු ඉන්න මට්ටමයි. අරූප ධාතුව තුල ඉන්න කෙනෙක් පිරිසිඳ දැක්විය යුතු වෙන්නේ ඔහු ඉන්න මට්ටමයි. එතකොට ඒ ඒ මට්ටම තුල පිරිසිඳ දැක්විය යුතු ධර්ම කොටාශය ගැන කතා කරන්න වෙන්නේ ඔහු ඉන්න ඒ මට්ටමට සාධාරණව ඔහු ඉන්නේ මට්ටමට සාපේක්ෂව. කාම ධාතුව තුල අපි කතා කළොත් අපි ඉන්න මට්ටමයි අපි පිරිසිඳ දැක්විය යුත්තේ කියලා අද අපිට සංඥාමය ආත්ම භාව ප්‍රතිලාභයයි මනෝමය ආත්ම භාව ප්‍රතිලාභයයි බොරුවක් බොරුවක් කියලා කියන්නේ ඒක ඇත්තේ නැති දෙයක්. ඒක ඒ මට්ටම නොවිඳින මට්ටමක්. එතකොට අපිට නාම ධර්මතා ටිකක් සංඥාමය මට්ටමක් කියන එක අපිට පැහැදිලි නෑ අද. අපිට විදර්ශනාවකට ඒක පාදක කරගන්න පුළුවන් කමක් ඇත්තෙත් නැහැ. ඒ හේතුව නිසාම තමයි අපිට අද දැක්ක යුතු දේ තමයි මාර්ගයක් විදිහට මේ ඉන්න මට්ටමින් ඉස්සෙල්ලා මිදෙන්නට ඕනේ. කියන්නේ අපිට අද දවසේදී තියෙන මේ රළු මට්ටමේ කයෙන් රළු මට්ටමේ රූපයෙන් ඉස්සෙල්ලා අපිට මිදෙන්නට අවශ්‍යයි. ඒකට තමයි අපිට ඉස්සෙල්ලාම බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ මේ මට්ටමින් මිදෙන එකට. එතකොට මේ මට්ටමේ ආත්ම භාව ප්‍රතිලාභයෙන් මිදෙන්නට තමයි අපිට අද දවසේදී මාර්ගයක් අවශ්‍ය ප්‍රතිපදාවක් අවශ්‍ය වෙන්නේ. අර මට්ටමට හිතපත් වෙනකොට තමයි ඒ මට්ටමේ මිදිය යුතු බවටපත් වෙන්නේ. එහෙම නැත්නම් එකපාරම කෙනෙකුට හිතලා දැන් අරූපාවචර මට්ටමේ තියෙන කෙලෙස් දුරු කරන්න ඔබට පුළුවන් කමක් නැහැ පටන් ගන්න. මොකද අද රූපය ගැන බැසගත්ත කෙලෙස්ේ පවතින නිසා. නිසා අද පටන් ගන්නට වෙන්නේ මෙතනින්. කාම ධාතුවෙන් මිදෙන එකට හිත තියන්නට. ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ ඉස්සෙල්ලාම සතර සතිපට්ඨානයක් අපිට දේශනා කරනකොට සතර සතිපට්ඨාන සූත්‍රයේ තුල රූපස්කන්ධය කියන එක අපිට ඉස්සෙල්ලම දේශනා කළේ. ඒ කියන්නේ රූපස්කන්ධය තුල අපිට පැහැදිලිවම දක්වන්නේ ඉස්සෙල්ලම මේ ඉන්න මට්ටමින් මිදෙන්නට අවශ්‍ය ක්‍රමවේදයක්. මේ රූපයේ තුල විඳින මනෝභාවයෙන් මිදෙන්නට අවශ්‍ය ක්‍රමේ තමයි භාග්‍යතුන් වහන්සේ සතර සතිපට්ඨානය තුල අපිට දේශනා කරන්නේ. ඒ නිසා අපිට අවශ්‍යයි මූලික විදිහටම අද දවසේදී මේ අද ඉන්න මානසික මට්ටමින් හිත නිදහස් කරගන්න එක. නිසා අපිට අවශ්‍ය ප්‍රතිපදාව කියන එක එතනට යොදා ගන්නට, එතනට යොමු කරගන්නට, රූපේ කියන තැනට පිරිසිඳ දකින්න අද දවසේ අපේ ප්‍රතිපදාව යොමු කරගන්නට අවශ්‍ය වෙනවා. ඒ නිසා තමයි මේක අභිඤ්ඤීය ධර්මයක් හැටියට පෙන්වුවේ. අපි නුවණින් දත යුතුයි මේ කාම ධාතුව කියන එක නුවණින් දත යුතුයි. කාම ධාතුව නුවණින් දැනගන්නවා කියනකොට මේ කාම ධාතුව අපි කොයි විදිහටද පරිහරණය කරන්නේ කාම ධාතුව කොයි විදිහටද අපි හදාගෙන තියෙන්නේ කියන එක පිළිබඳව අපිට හොඳට අභිඤ්ඤීය නුවණක් තියෙන්න ඕනේ. ඒකට කාම ධාතුව හදාගත්ත තැන පිළිබඳව දකිනකොට අපිට අර කාම සූත්‍රාදී දේශනාවල බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවානේ බොහොම පැහැදිලිව කාමය කියන්නේ මොකද්ද කියන එක පිළිබඳව ඒ විදිහට දේශනා කළා වගේම මහා නිर्देशපාලියේදී සරියුත්තරුන් වහන්සේ කාමසූත්‍ර නිර්දේශය තුල වැඩි විස්තරයක දක්වනවා මොකද්ද මෙතන කාමය කියලා කියන්නේ මොකද්ද කාම ගුණ කියලා කියන්නේ මොකද්ද එතකොට මේ කාමයේ දුරු කරගන්නේ කොහොමද මේ කාරණා ගොඩක් බුදු පියාණන් වහන්සේ එතනදී පැහැදිලි කරලා දෙනවා එතකොට අපිට කැමති වෙන ස්වභාවය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන්ට කැමති වෙන ස්වභාවය තියාගෙන අපි නාම ධර්මතා ටික පැත්තෙන් විදර්ශනාව වැඩුවයි කියලා ඒක හරියන්නේ නැහැ. හේතුව රූපේ පැත්තෙන් මිදෙන්නට ඕනේ. රූපේ පැත්තෙන් මිදෙනවා කියනකොට අපිට රූපාවචර මට්ටමක් උපදව ගන්න වෙනවා ඉස්සෙල්ලා කාම කාමයෙන් මිදෙන මට්ටමකට යන්න නම්. ඒ කියන්නේ తాවකාලිකව හෝ යටපත් කිරීමක් සිද්ධ කරන්නට නම් මෙතනදී අපිට රූපයේ පිළිබඳව යථාර්ථයේ ප්‍රත්‍යක්ෂ කරලා මිදෙන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේම සමතේට මූලිකත්වයක් දීලා අර රාග විරාග චේතෝ විමුක්ති කියලා අපි කතා කරපු මට්ටමින් කෙනෙකුට පුළුවන් කමක් තියෙනවා අනාශ්‍රව චේතෝ විමුක්තිය පැත්තට තමන්ගේ මනස යොමු කරන්නටත් රූපේ පිරිසිදු දැකීම තුළම එනිසා අද දැන් ඔබට තියෙන දේ තමයි කය පිරිසිදු දකින්නවා කියන එක කායික පැවැත්ම පිළිබඳව ඇත්ත අවබෝධ කරනවා කියන එක सिद्ध කරන්නට තියෙන දේ. කායික පැවැත්ම පිළිබඳව අවබෝධ කරනවා කියනකොට මේ හුදෙක්ම ඉරියව් පැවැත්ම ගැන පමණක්ම අදහස් කරලා කතා කරන දෙයක් නෙමෙයි. සලායතන නිරෝධය පිළිබඳව මානසිකාරයේ පැවැත්මක් පිළිබඳවයි කතා කරන්නේ. කියන්නේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය කය කියන මෙන්න මේ පැතිවලින් තමන් රූපය ඇති බවට නැවත නැවත ඇසුරු කරන මානසික මට්ටමක් තුළ තමයි අපි ජීවත් වෙන්නේ. ඒකට මේ ආයතන ටිකේ ඇත්ත නොදන්නකම නිසා අපි ඇති කරගන්න සංඥාමය මට්ටම අපි දකින්නේ රූපේ තියෙන දේ හැටියට. ඒ නිසා තමයි මීට කලින් මොහොතකට හිටපු පුද්ගලයෝ පැවත අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. අපි හිතෙන් හිතාගෙන ඉන්න දේ දැකීම සඳහා නැවතත් අපි බාහිරට ඇස් දල්වා බලන්නේ එළියේ තියනවා කියලා හිතාගෙන ඉන්න මට්ටම නිසා. අපි දන්නේ නැහැ සංඥාමය මට්ටම සහ රළු කායික මට්ටම කියන එක දෙකක් වෙලා නැහැ අපිට. මේ දෙකම එකක් විදිහට පේනකම නිසා අපි රූපේ පැත්තම විඳින්නට පෙළඹිලා තියෙන රූපේ පැත්තටම අපේ මානසිකාරය යොමු කරන්නේ. එනිසා අපිට විඳින්නට මහා භූත රූපේම ඕනේ කරනවාද? මේ මට්ටමෙන් අපි ඉස්සෙල්ලා හිත ගලවන්නට ඕනේ. කියන්නේ හිත පැත්තේ ඇති කරගන්න ධර්ම ටික රූපෙට තියලා බඳින කමෙන් ඉස්සෙල්ලා හිත ගැලවෙන්නට ඕනේ. ඒ නිසා තමයි කාම ධාතුවෙන් මිදෙන්නට අපිට පැහැදිලි කරන්නේ රූපය කියන එක හොඳින් ඉස්සෙල්ලා පිරිසිදු දකින්නට කියලා පැහැදිලි කරන්නේ. අපිට ඉස්සෙල්ලාම අවශ්‍යයි ඒ නිසා රූපය කියන එක තියෙන අනාත්ම ස්වභාවයක් හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන ස්වභාවයකින් යුක්ත දෙයක් කියන එක පෙන්වන්නේ. ඒක ඉන්න තැන ඉඳලා අසුබ වශයෙන් පෙන්නලා මේක තමාගේ වසඟෙහි පවත්න්නට පුළුවන් දෙයක් නෙමෙයි අවසිය පවත්ස සලක්කනා වශයෙන් තුච්ච සංඛාර සමනුපස්සනා වශයෙන් ආදි වශයෙන් රූපේ තියෙන අනාත්මය ප්‍රකට කරලා දීලා උපාද වයට්ඨේන කියන අර්ථයෙන් අනිත්‍යතාවය කියලා ඉපදිලා නැති වෙලා යන ස්වභාවයෙන් අනිත්‍යාර්ථය කියන එක කියලා දීලා මෙන්න මේ විදිහට රූපේ පිළිබඳව හැම පැත්තෙම කරුණාකාරණා ඉදිරිපත් කරන්නේ කුමක් සඳහාද මේ හටගත්ත දේ ඉතුරු නැතුව නැති වෙන තැනක අපි විඳින සංඥාමය මට්ටමත් රූපේ තියෙන මට්ටමත් දෙකක් කරලා පෙන්වන්නට ඕන නිසා. මේ දෙක එකක් කරගත්ත මනසෙන් මිදෙන්නට ඕන නිසා. මේ දෙක එකක් කරගත්ත මනසින් මිදෙන කම්ම අපිට කාමයෙන් මිදීමක් නම් සිද්ධ වෙන්නේ නැහැ. එතකම්ම කාමයේ තියෙනවා. ඒකට කාමයේ කියන දේ අපිට නැති කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. රූපය තියෙනකොට මම කාමයේ පමණක් අයින් කරනවා කියන තැනකින් කෙනෙකුට උත්සාහවත් වෙන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. මොකද රූපය තියෙන බවම තියෙනවා නම් සතර මහා ධාතුවට බැස ගන්න බව තියෙනවා නම් මහා භූත රූපෙට බැස ගන්න බව තුලම එයාට තියෙනවා තුන් ආකාර වේදනාවක්. එක්ක සැප වේදනා, එක්ක දුක් වේදනා, එක්ක උපේක්ෂා වේදනා කියන තුන් ආකාර වේදනාවක් තියෙනවා. එක්ක කාම ධාතුව පරියාපන්න වුණ ඉන්ද්‍රිය ධර්මතා ටික හෝ ඉන්ද්‍රිය ධර්මතාවයන්ගෙන් හෝ යෙදලා තියෙනවා. සුඛේන්ද්‍රිය, දුක්ඛේන්ද්‍රිය, දෝමනසේන්ද්‍රිය, සෝමනසේන්ද්‍රිය, උපේක්ඛේන්ද්‍රිය ආදී වශයෙන් ඔහුට මේ ඉන්ද්‍රිය ධර්මතා ටික හරියට ඇසුරු කරගෙන පවත්වනවා. ඒකට දැන් මේ ඔක්කොම කාම ධාතුවේ ලක්ෂණය තමයි රූපය මූලික කරගෙන රූපය පරියාපන්න කොට විඳින මනෝභාවය. දැන් අපිට ඉස්සෙල්ලා මෙන්න මේ ඔක්කොම රූපෙට ඈඳනකම රූපෙට ගැට ගන්නකමින් ඉස්සෙල්ලා හිත ගලවන්නට ඕනේ. මෙන්න මේ හිත ගලවන්නට නම් අපිට රූපය කියන එකේ අනිත්‍ය ස්වභාවය සහ අනාත්ම ස්වභාවය කියන එක අපි හිතට හොඳට පැහැදිලි කරන්නට ඕනේ. නැතිනම් අපි අභිඤ්ඤේ ධර්මයක් ඒක. නුවණින් දත යුතු ධර්මයක්. ඒ ධර්මයේ නුවණින් දැනගන්නේ නැතුව කවදාවත් කාම ධාතුව කියන එක පිළිබඳව නුවණින් දැනගන්නේ නැතුව පුළුවන් කමක් නැහැ කාම ධාතුවෙන් නික්මෙන්නට. කාම ධාතුව කාම ධාතුවෙන් ඉවත් වෙලා යන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒකට අද දවසේදී බොහෝ වෙලාවට සාමාන්‍ය සමාජය තුල ඇතිවෙන ප්‍රශ්නෙට බොහොම හොඳ පිළිතුරක් මේක තුල තියෙන. කියන්නේ අපි දකින්නවාද සමාජයේ ධානලාභීන් ඉන්නවා, මාර්ගඵලලාභීන් නැයි කියා ගන්නයි ඉන්නවා. මේ නොඑක් අය ඉන්නවා. හැබැයි සතර මහා ධාතු රූපේ පැත්තටම වැටිලා රූපේ පැත්තෙන් එන සැප දුකත් විඳගෙන ඒ පැත්තෙන් එන කාමයේ විදිහට ඒ රූපෙට නැඹුරු වෙලත් ඒ වගේම නමුත් ඔවුන් රූප භූමියට හෝ අරූප භූමියට හෝ අපරියාපන්න භූමිය තුළ ඉන්න මට්ටමක් තුර කතා කරනවා. මෙන්න මේ මට්ටම කියන එක ගැන අපි ටිකක් විමසිය යුතු කාරණාවක්. ඒ කියන්නේ මේ භූමිය කියන කාරණාව. ඉතින් මෙතනදී පැහැදිලි කරගත යුතු මට්ටම තමයි පළවෙනිම දේ නාම රූප පරිච්ඡේදයකුයි මේ තුල මේ කතා කරන්නේ අභිඤ්ඤීය ධර්මයක් කියනකොට කාම ධාතුව මේ දෙක දෙකක් විදිහට අපිට පේන්නට ඕනේ මේ දෙක එකක් කොට අපි අද දකින මානසික මට්ටම අපින් අද දුරු වෙන්නට ඕන කියන එකයි අපිට මේ තුල පැහැදිලි කරගන්නට අවශ්‍ය වෙන කාරණාව බවට පත් වෙලා තියෙන්නේ මේ පිළිබඳව තව තවත් කාරණා ටිකක් අපි ඉදිරියටත් සාකච්ඡා කරමු කල්පනා කරගන්න අද දවසේදීත් මේ හැමදෙනාම බොහොම ශ්‍රද්ධාවෙන් සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරාදිය සිද්ධ කරගෙන බොහොම වටිනා කුසල ධර්මයක් තම තමන්ගේ ජීවිතවලට සිද්ධ කරගත්තා. මේ සිද්ධ කරගත්ත සීල කුසල ශක්තියින් අපි මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු පළමුවෙන්ම අපි හැම දිනාටම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේටත් අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේටත් ස්වාමීන් වහන්සේලා දෙනමතම අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලුම කුසල ධර්මයන් මේ ස්ථාන අධිග්‍රහිත ඉෂ්ඨකාරකාදී සියලු දේවගණ සමූහයාත් අනුමෝදන් වෙත්වා දෙවියන්ට මේකින් අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා